වෙත ගෙනෙන මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ සෙනසුරාදා දවසේ විශේෂයෙන්ම කුඩා දරුවන් උදෙසා පැවැත්වෙන සද්ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සුපුරුදු පරිදිම මේ සද්ධර්ම දේශනාව පවත්වන්නට අප සෑම දිනා කෙරෙහි මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනං වා පිළිගනිමු. සාදු සාදු සාදු ජායල ලක්මාල් ගාඩන්ස් ආයතනයේ කාර්යමණ්ඩලයේ පිරිසයි මේ සද්ධර්ම දේශනාව ලෝපුරා විසිරුවා හරින්නට Tamanගේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. මේ දේශනා මාලාවේ 43 වෙනි සතියේ 6 වෙනි දවස අද සෙනසුරාදා දවසේ කුඩා දරුවන්ට වගේම කුඩා දරුවන් යහමඟ රැගෙන යන වැඩිහිටි ඔබටත් වැදගත් වෙන මේ සද්ධර්ම දේශනාව මෙතෙන් පටන් පවත්වන හැටියට අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ඇරියොම් කරමු.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 මේ කරන ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නයි අපි දරුවන් වෙනුවෙන් ඉල්ලීමකුත් තිබුණ නිසා මේ වෙනකන් කතා කරපු ටික අපි සාකච්ඡා කරනවා අද දවසේ. තවත් පොඩි කාරණාවක් මේකට එකතු කරගන්නවා. ළමයින්ගේ වැඩසටහනේදී අපි එකම දේ ආය ආය දරුවන්ට කියලා දෙන්න ඕනේ. මේක දැන් ක්‍රියාත්මක කරන අයට මේක ක්‍රියාත්මක කරනවද කියලා නැවත දැනගන්න ඕනේ. ඒක નિවැරදි කරගන්න ඕනේ හින්දා. අපි මොනවද කතා කරගත්තේ කියලා. ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපේ දුවලා පුතාලා දන්නවා ඇති අපි අපේ අම්මලා තාත්තලාත් එක්කත් හැම වෙලෙම මේ වැඩසටහන අපි බලන්නේ ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් සහිත වැඩසටහන තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහන කියලා කියන්නේ. මොකද කරුණු විතරක් දැන ගැනීම නෙවෙයි මොනවා හරි කරන්න දෙයක් හැම වෙලෙම තියෙනවා. අපි යමක් සඳහා යමක් කරන්න ඕනේ. හොඳයි. වැඩසටහන ආරම්භයේදීම අපි කතා කරේ කතා කරපු දේවල් සාරාංශයක් ගත්තොත් සමහර ටිකක් අඩු කරලා මම කියන්නම්. නමුත් අත්‍යවශ්‍ය දේවල් ටික අපේ ජීවිතේ ජය ගන්න නම් අපේ ජීවිතේට අරමුණක් තියෙන්න ඕනේ. ඉතින් හැමෝටම අපි කිව්වා අරමුණක් ඇති කරගන්න කියලා. ඊට කලින් අපි කතා කරා අධ්‍යාපනය ලබන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද අසන්තෝෂයෙන් අධ්‍යාපනය ලබන එකේ තේරුමක් නැහැ. ඒ අධ්‍යාපනය ලබන එක සන්තෝෂයෙන් ලබන්න නම් ඒ අධ්‍යාපනය ලැබීම පිළිබඳ කැමැත්තක් ඇති කරගන්න ඕනේ කියලා කැමැත්තක් ඇති කරගත්තොත් ඒ කැමැති දේ කරන්නේ සන්තෝෂයෙන්. ඉතින් ඒකෙන්ද අසන්තෝෂයෙන් මූලිකවම කතා කරපේ තමයි අසන්තෝෂයෙන් කොච්චර කාල වැඩ කරන්නද දැන්. තව කොච්චර කාල ඉගෙන ගන්න තියෙනවද? ඒකවල සන්තෝෂයක් නැතුව ඉන්න වෙන්නේ. ඊට පස්සේ මම දරුවන්ගෙන් ඇහුවානේ එහෙනම් ඉගෙන ගන්න එක නවත්තලා දාමුද කියලා ඉතින් සන්තෝෂයෙන් ඔක් කරන්න ඕනේ නැහැ නේ කියලා. ඒක ළමයි කැමති නැහැ ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් අපි සාකච්ඡා කරේ එහෙනම් හිත වෙනස් කරමු අපි. හිත වෙනස් කරන්න පුළුවන් එකක්. හිතේ තියෙන අකමැත්තක් නිකන ගන්න අපහසුයි වගේ එකක් නේ තියෙන්නේ හැම වෙලෙම මේක ඒක කැමැත්ත බවට පත් කරොත් අකමැති දේ කැමැත්ත බවට පත් කරොත් අපිට සන්තෝෂයෙන් ඉගෙන ගන්න පුළුවන් ඉතින් අසන්තෝෂයෙන් ඉගෙන ගත්තාම හිතේ අමාරුවෙන් ඉගෙන ගන්න සන්තෝෂයෙන් ඉගෙන ගත්තාම හිත සන්තෝෂයෙන් ඉගෙන ගන්න ඒකද අපි ඒක කොහොමද කරන්නේ කියලා කතා කරන්න කියලා තමයි කට්ටියටම කිව්වේ අරමුණක් ඇති කරගන්න කියලා ඉස්සෙල්ලා. ඒතකොට හැමෝම ජීවිතේට අරමුණක් ඇති කරගන්න ඕනේ. මම මෙන්න මේ தත්ත්වයට යනවා ලෞකික ජීවිතේ මම මෙන්න මේ මට්ටමට යනවා මේ දේ කරනවා ලොකු නම් මේ දේ කරන්නේ. මම ලොකු වුණාම එක්ක මම වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, මම නීතිඥයෙක් වෙනවා, ගුරුවරයෙක් වෙනවා මොනවා හරි තමන්න මොකක් හරි ක්ෂේත්‍රයක තමන්ගේ පැත්තෙන් ඒ දියුණු කරගන්න වැඩක් පිළිබඳ අරමුණක් ඇති කරගන්න කියලා කිව්වා. අරමුණක් ඇති කරගත්තට මදි අරමුණ ඇති කරගත්ත හැමෝම ඒ අරමුණට යනවද? නෑ යන්න හම්බෙන්නේ නෑ උවමනාව තිබුණාට බෑ ඊට පස්සේ අපි කිව්වා මේ අරමුණ ජයග්‍රහණය කරන්න නම් මේ අරමුණ කෙරෙහි කැමැත්ත ඇති කරගන්න කියලා. දැන් අර ඉස්සෙල්ලා කිව්ව කාරණාවමයි ආය යන්නේ කැමැත්ත ඇති කරගන්න කියලා කිව්වා. එතකොට කැමැත්ත කියන එක අනිවාර්යයෙන්ම අරමුණට යන්න අවශ්‍ය දෙයක්. ඒ කැමැත්ත ඇති කරගන්නේ කොහොමද කියලා කතා කරා. එතකොට අපි දරුවන්ට කිව්වා අපි මේ අරමුණට යන්න පුළුවන් වෙන ආකාරයේ අරමුණට යන්න පුළුවන් වෙන වැඩපිළිවෙලක් තියෙනවානේ. අරමුණක් තිබ්බට මදි ඒක ඒ සැලැස්මේ ඒකට සැලැස්මක් ඕනේ ඒක ගැන පස්සේ කතා කරනවා සැලැස්මක් ඕනේ ඒ අරමුණට කැමැත්ත ඇති කරගන්න ඒ අතරමඟදී ලැබෙන ජයග්‍රහණ වගේක් තියෙනවා දැන් උදාහරණයක් වෛද්‍යවරයෙක් වෙන්න කියලා අරමුණු කරගත්ත කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ අරමුණට ගියා වගේ දැනෙන ස්වභාවයක් තියෙනවා ඒක ස්ථිර වෙන කඩයිමක් තියෙනවා ඒ තමයි උසස්වල විභාගයේ වෛද්‍ය පීඨයට තේරුණා කියලා දැනගන්න දවස. කවදාහරි වෙලාවක Taman දැනගන්නවා මම මට ලකුණු ඇති වෛද්‍ය පීඨයට මම ඇතුල් වුණා ඇතුල් වෙන මට්ටමට මම විභාග සමත් වෙලා කියලා තියෙනවා කියලා දැනගන්න දවස අන්න ඒ මොහොත හිතෙන් අත්විඳින්න කියලා කිව්වා මතකද මම කිව්වා ඒ ගැන වැඩි විස්තර කිව්වා කොහොමද හිතෙන් අත්විඳිනවා එහෙම වෙලාවක් ආවොත් මට ඒ වෙලාව කොහොමද දැනෙන්නේ ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන අත්විඳිනවා හිතෙන් මට ඒ වගේ වෙලාවක මගේ හැසිරීම කොහොම වේද මගේ දැනීම කොහොම වේද කියලා. එතකොට එවැනි වෙලාවකදී මගේ හැසිරීම මට දැනෙන දේවල් තමයි මේ නේද කොච්චර මං සන්තෝෂ කොච්චර සන්තෝෂයක් ඇති වේද මම කෑ ගහගෙන දුවගෙන අම්මා ළඟට ගිහිල්ලා කියයි තාත්තා ළඟ ළඟට ගිහිල්ලා කියයි සහෝදරයෝ ළඟට නේද ගෙදර ඉන්න අයට ගිහිල්ලා කෑ ගහලා කියයි උඩින් උඩින් යනවා වගේ දැනේ යාළුවන්ට කියයි නේද පාසලට ගියාම ලොකු කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙන හැමෝම මට සුබපතයි ඉතින් ඒ වගේ මේ අවස්ථාවේ දැනෙන ස්වභාවය හොඳට මෙනෙහි කරනවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ සමාජයේ තියෙන තත්ත්වයන් ගැන නේද කවුරුත් ඥාතියින් එහෙම නිකන් ලොකු වීරයෙක් දිහා බලනවා වගේ වීරවරියක් දිහා බලනවා වගේ බලන්නේ ආ මෙයා කොහොම හරි මෙයා මෙහෙම වුණා නෑ දැන් ඉතින් දැන් ඉතින් ඉංජිනේරුවෙක් නෑ දැන් ඉතින් දොස්තර කෙනෙක් නෑ කියලා නේද එහෙම තමන්ට ලැබෙන දේවල් හිතන්න කියලා කිව්වා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගෙවන ජීවිතය ගැන හිතන්න කිව්වා බොහොම නිදහසේ යාළුවොත් සම වයසේ යාළුවෝ හම්බ වෙනවා. ඉතින් නිදහසේ ඒක බොහොම සුන්දර අත්දැකීමක් ලබන හැටි. ඊළඟට වෛද්‍යවරයෙක් හරියේ බලාපොරොත්තු වෙන අරමුණට ගියාට පස්සේ Tamanට ලැබෙන ප්‍රතිලාභයන් නේද? සමාජීය తত্ত্বය, ආර්ථික తত্ত্বය, හොඳ වාහනයක් ලැබෙන හැටි, ගෙන ගියක් හම්බ වෙන හැටි, ඒ ඔක්කොම ලබන්න ඕන පරිසරය සකස් වෙන හැටි, ලස්සනට ජීවත් වෙන හැටි. ඉතින් මේ ඔක්කොම මෙහි කරන්නේ. අම්මා තාත්තලා තියෙන සන්තෝෂය සමාජයේ පිළිගත් කෙනෙකුද ජීවත් වෙන්න පුළුවන්කම ලැබීම එතන ඉඳන් මුළු ජීවිතේම සාර්ථක වෙන හැටි මෙහෙ කරන්න. ඒ වගේම එහෙම මෙනෙහි කරලා මෙනෙහි කරපුවාම අපේ ළමයින්ට ඔන්න කැමැත්ත අඩු වෙනවද වැඩි වෙනවද? කැමැත්ත වැඩි වෙනවා. නේද? ඊළඟට අපි කිව්වා ඒ වගේම කොහොමද කරන්න කිව්වේ විභාගේ අසමත් වුණොත්. හරිද? අසමත් වුණා කියලා දැනගත්ත දවස කොහොමද? කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම වුණොත් නේද? නෙවෙයි ප්‍රතිඵලාව. බලනකොට මගේ සමහර යාළුවෝ ඔන්න හරි. මගේ රිසල්ට් මදි හොඳටම. දැන් මට අම්මට කියන්න දෙයක් නෑ. තාත්තට කියන්න දෙයක් නෑ. එනමුත් කියන්න වෙනවා. කිව්වම තේ කට්ටියත් මූණ නරක කරගන්නවා. ආ කමන්නේ නැති ඊළඟ සැරේවත් බලමු කියලා ඉතින් හරීම පීඩනයක් කවුරුත් ඉතින් බලන්නේ අප්පෝ මහා මේ කිසිම ඔය දැන් මේ බොඩේ පාඩම් කරන්නේ නේද ළමයා දැන් කියලා එහෙම තමයි කියන්නේ. හ්ම් මම මෝඩ ළමෙක් වගේ බලන්නේ ඊට පස්සේ ඊළඟ වතාවකවත් කරගන්න බැරි වුණොත් එහෙම ඊළඟට සිද්ධ වෙන දේ සස්සාවක් හොයාගන්න බැරි වෙන හැටි ආර්ථික වශයෙන් දුර්වල වෙන හැටි එක එක්කෙනා යටතේ වැඩ කරන්න වෙන හැටි ඉතින් ඔක්කොම මෙහි කරන්න කිව්වා. ඒ අරමුණට යන්න බැරි වුණොත් හැම දේ වෙලාවෙම යම් සිද්ධියක් යහපත් දෙයක් කරන්න ගියාම අපිට ওই වගේ ක්‍රමයකින් කරන දේ ගැන කැමැත්ත උපදවා ගන්න පුළුවන් බව අපි දරුවන්ට කිව්වා. එහෙම හිත කැමැත්තෙන් පුරවාගත්තේ නැත්නම් වැඩේ කෙරෙන්නේ නැහැ. ඉතින් ওই දෙක හොඳට මෙනෙහි කරනකොට විනාඩි 10කින් වගේ කාලයක් ඇති කියලා. ওই දෙක අරගෙන විනාඩි 5 5 අරගෙන හොඳට මෙනෙහි කරනකොටම මොකද වෙන්නේ? කැමැත්ත ගොඩාක් ඒ වෙලාවේ වැඩි වෙනවා. හරි ඒ වෙලාවේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. එහෙනම් උනන්දුව ඇති වෙච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා අපේ ජීවිතේ යමක් කරන්න ඕන කියලා. එහෙනම් උනන්දුව ඇතිලා වැඩ පටන් ගත්ත සමහර දේවල් මම එහෙම වැඩේ පටන් ගත්තා කියලා මතක් වෙන්නේ කාලයක් ගියාට පස්සේ සමහර ලාවට. ඇයි? ඒ උනන්දුව ඇති වෙන්නේ ගොඩාක් කැමැත්ත ඇති වෙච්ච වෙලාවට ටික දවසකින් මොකද වෙන්නේ? නේද? එහෙනම් අපි කතා වුණා අරමුණක් ඇති කරගන්න ඕනේ අරමුණට කැමැත්ත හදාගන්න ඕනේ. හදාගත්ත කැමැත්ත පරිස්සම් කරගන්න ඕනේ, පවත්ත ගන්න ඕනේ. ඒක කතා වුණා. ඒක මගේ කාරණාවක් නෙවෙයි. මහා බෝධිසත්වයන්න් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්නවා කියලා කැමැත්ත ඇති කරගත්තට පස්සේ ඒ කැමැත්ත ආරක්ෂා කරගත්ත බව මහා බෝධිසත්වයන් වහන්සේ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරපු තැන්වල මම මෙන්න මේ කාලේ මේ කාලේ මේ කාලේ මට කැමැත්තක් ඇති වුණාම මේ විදිහට නිවන් දකින්න ඕනේ කියලා යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යථාදිවා තථාරත්ත්‍යං යථාරත්ත්‍යං තථාදිවා ඔය විදිහට පෙර යම්සේ තිබුණා නම් කැමැත්තක් ඒක පසුවත් ඒ විදිහටම තියෙන ආකාරයටත් පසු තිබුණා රාත්‍රියේ තිබුණා නම් කැමැත්තක් උදේත් ඒක තියෙන විදිහට ආරක්ෂා කරගත්ත බව. ඒ කියන්නේ හිතත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන්න ඕනේ යම් වැඩක් කරන්න අපි. හිත දිහා බලාගෙන හිත වෙනස් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න පුළුවන් සැලැස්මක් අපිට තියෙන්න ඕනේ. එතකොට තමයි අපි බෝසත් දරුවෙක් බවට පත් වෙන්නේ. හ්ම් ඒ කියන්නේ එතකොට තමයි වීර දරුවෙක් බවට පත් වෙන්නේ. Taman Tamanට අවශ්‍ය කරන ඉලක්කයට Tamanගෙන් එන බාධාවල් අයින් කරගන්නේ නැතුව යන්න ඕනේ. එහෙනම් කැමැත්ත උපදවා ගන්න ඕනේ කියලා කතා වුණා. කැමැත්ත පවත්වා ගන්න ඕනේ කියලා කතා වුණා. දැන් ක්‍රමේ දන්නවා. හරි මම හිතනවා දරුවන්ට තේරෙන්න ඇති කියලා. හොඳයි ඊට පස්සේ කැමැත්ත කියන එක එක ගානට තියෙනවා. නේද? එක එක ගන්න තියෙන කැමැත්ත විතරක් තිබුණාද කැමැත්ත කොච්චර තියෙන්න ඕනද කියලා අපිට යම් කිසි මිම්මක් ඕනේ. ඒකට අපි ලස්සන වැඩ පිළිවෙලක් සාකච්ඡා කරා. ඒ තමයි මේ තියෙන්න ඕන ප්‍රමාණය හැමදාම මැනගන්න කියලා මම කිව්වා. ඒක මැනගන්න අවස්ථාවල් වගේක් තියෙනවා. එකක් කිව්වහම හොඳට තේරෙන එක අපි කතා කරපු එකම ගමු අපහො. මේ මට දැන් කැමැත්තක් ඇවිල්ලා තියෙනවා. දැන් කැමැත්තක් ඇවිල්ලා තියෙනවා. අද හැන්දෑවේ ගෙදර ගිහලා පාසල් ඇරලා ගිහිල්ලා පාඩම් කරන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙලා තියෙනවා. මේ ළමයින්ට මේක කියලා දෙන වෙලාවේ වෙන අරමුණකට වැඩි හිටියන්ට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් කියලාත් මම කියන්න ඕනේ. හරිද? නිවන් දකින්නත් මේ ක්‍රමයෙන් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්නවා කියලා අරමුණකට. එහෙනම් කොහොමද කරන්න ඕනේ? ඒ අරමුණට ගිහාම ඇති වෙන සුවදායක තත්ත්වයක් නොගියොත් වෙන අකරතැබ්බේ මොකද්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. හරිද? මෙනෙහි කරනකොට නිවන් දකින්න කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කැමැත්ත ආරක්ෂා කරගන්න ඕනේ. ඒ ආරක්ෂා කරගන්න නම් එක දිගට ඒ මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ ගැනත් අපි කතා කරා. මම ඒක කියනවා මේකෙන් පස්සේ. නමුත් කැමැත්ත කොච්චරක් ඇති කරගන්න ඕනද කියලා කතා කරන්න ඕන පවත්ත ගන්න පෙර කොච්චරක් ඇති කරගන්න ඕනද කියලා. ඒක තීරණය කරන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න ළමයා දැන් අපේ දුවෙක් හරි පුතෙක් හරි ගිහිල්ලා අද රෑ අද අහවස නම් මම අද හවස මෙච්චර වෙලාවක් පාඩම් කරනවා කියලා කැමැත්තකුත් හදාගෙන දැන් ඉන්නේ. ගෙදර ගිහිල්ලා කෑම කාලා පිරිසිදු වෙලා දැන් කාමරේට යන්න යන්නේ. යන්න තියෙන්නේ සාලේ හරහා. හරිද? ආලින්දය හරහා යන්න යනකොට ආලින්දයේ තියෙනවා නිවසේ රූපවාහිනිය දාලා ක්‍රිකට් මැච් එක යනවා. හරි මොකක් හරි කැමති වැඩසටහනක් යනවා. දැන් ඔන්න පොඩි සටනක් තියෙනවා දෙපැත්තට ඇදිල්ලක් තියෙනවා. පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා රූපවාහිනිය වැඩසටහන බලන්න කැමැත්තක් තියෙනවා. දැන් මං කිව්වේ ඔකට වයිහන්දියක් හම්බ වෙනවා මට කියලා. හරි ධර්මනේ වයිහන්දිය කියන්නේ මොකද්ද කියලා? නේද යනකොට මෙහෙම පැති දෙකට තියෙන මේ පැත්තෙන් පාඩම් කරන්න යන මේ පැත්තේ රූපහයන හරියට මේ වෙලාව මම කිව්වා දෙන්නේ දෙපැත්තෙන් මාව අදිනවා වගේ මම මේ වයිහන්දියේ ඉන්නකොට එක්කෙනෙක් අදිනවා මගේ අතින් අල්ලලා යයි යයි යයි රූපහරි බලන්න කියලා තව කෙනෙක් කෙනෙක් අනිත් පැත්තට අතින් අදලා අදිනවා යයි යයිම පාඩම් කරන්න කියලා. මං යන්නේ එහෙම දෙන්නේ දෙපැත්තට ඇද්දොත් අපේ අත් දෙකෙන් අල්ලලා දෙන්නේ දෙපැත්තටද මං මාව යවෙන්නේ කොයි පැත්තටද වැඩි හයියෙන් අදින පැත්තට යන්න ඒක මතක තියාගන්න ඕනේ හැම වෙලෙම අපි මතක තියාගන්න ඕනේ වැඩියෙන් හයියෙන් අදින පැත්තටයි යන්නේ මේ දෙන්නේ දෙපැත්තට අදිනවා වගේ තමයි මගේ හිත ඇතුලෙන් තමයි මේ සිතුවිලි දෙකක් පහළ වෙන්නේ එකකට කැමැත්තක් තියෙනවා රූපවාහිනිය බලන්න අනිත් පැත්තෙන් කැමැත්තක් තියෙනවා පාඩම් කරන්න දැන් යන්නේ වැඩි කැමැත්ත තියෙන පැත්තට. ඒ වෙලාවේ මට මොකුත් කරන්න බෑ. ඔන්න ඔතන වටිනම හැමෝටම වටින තැනක් ඔය මම කියන තැන. අපේ පුංචි දරුවන්ට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම වටින තැනක් මම කියන්නේ. වැඩි කැමැත්ත තියෙන පැත්තට අපි හැදිලා යනවා. මෙතනදී අපි පරදිනවා සමහර වෙලාවට. අපි දැන් පරදුනා කියලා. මොකද මේ පරදිනවා කියන්නේ? මට ඕන පැත්ත නෙවෙයි ගියේ. මම පාඩම් කරන පැත්තට ගියනම් මට යහපතක්. මම රූපවාහිනී පැත්තට ගියා කියලා මට ඉතුරු වෙන දෙයක් නැහැ. නේද? රූපවාහිනි බලලා ඉවරච්ච ගමන් පශ්චාත්තාපයක් තියෙන. අයියෝ පාඩම් කරන වෙලාව පාඩම් කරගන්න බැරි වුණා නේ කියලා පසුතැවිල්ලක් විතරයි ඉතුරු වෙන්නේ. එහෙම නේද? එතකොට එහෙනම් මාව ඒ පැත්තට ගියා කියන්නකො. ඒ ගියේ ඇයි? ඒ වයිහන්දිය හරි භයානක හන්දියක්. හරිද? ඒ ගියේ ඇයි? ඒ ඒ වෙලාවේ මගේ කැමැත්ත හැදුනේ මගේ හිතේ කැමැත්ත හැදුනේ අර පැත්තට හින්දායි. හරි. දැන් වැඩේ ඉවරුණා කියන්නකො. පස්සේ පාඩම කරා කියන්නකො. දැන් මට කරන්න වැඩක් තියෙනවා. හෙට හැන්දෑවෙත් මම පාසල් වලට ආවට පස්සේ ඔය හන්දියට මාව යවෙනවමයි. හරි. එතනදී මං වෙනසක් අදම මං වෙනසක් කරගත්තේ නැත්නම් එතනදී ආයසරයක් මාව පරාද වෙනවා. අර පැත්තට නැදෙනවා. එහෙනම් ඔන්න ওই ටික කවුරුත් කරන්නේ නැති ටික. හරිද? දැන් මාව පෙරදිලා මම රූපවාහිනී පැත්තට ගියානේ. ඒ කියන්නේ මම දැනගත්තා මගේ හිතේ ස්වභාවය ඒකයි. මේ වගේ අවස්ථාවකදී මාව ඇදෙන්නේ අර පැත්තට කියලා මම දැනගත්තා. දැන් එහෙමම ඊළඟ දවසේ නම් මම කරන්නේ නැහැ කියලා හුඟක් කට්ටිය ඊළඟ දවසේ නම් මම කොහොම හරි පාඩම් කරනවා කියලා නිකන් ඉන්නවා. ඊළඟ දවසේට වෙන්නේ මොකද්ද? ඒ වෙලාවට ඒකමයි. එහෙනම් ඊළඟ දවසේ පාඩම් කරන පැත්තට යන විදිහට මම මගේ කැමැත්ත වැඩි කරන්න ඕනේ. මගේ පාඩම් කරන පැත්ත නැත්නම් අරමුණට තියෙන කැමැත්ත අඩුයි රූප වාහිනිය තියෙන කැමැත්තට වැඩි. එහෙනම් මට තව වැඩ වගේක් තියෙනවා කරන්න. මොකද කරන්න ඕන? අරවා හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අර මෙනෙහි කරපු ටිකම ආය මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හොඳට කැමැත්තක් හදලා යන මේ ගිහින් හරියන්නේ නැහැ මේක හැමදාම ගියක කෝක බැරි ඕන තරම් බලා ගන්න කවදාවත් දවසක මේ වෙලාවේ මම මේකයි කරන්න ඕන කියලා ලොකු කැමැත්තක් මේ පැත්තට උපදින විදිහට හදාගෙන ඊළඟ දවසේ යනවා ටෙස්ට් එකකට යනවා වගේ හරියට. හරි බලමු අද අද බලමු. මොකද කියලා. හරිද? අන්න එහෙම අපි අපේ හිතත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. හිතත් එක්ක සටන් කරන්න ඕනේ. අපිව ආපස්සට අදින බලවේගය අපේ ජීවිතයේ ආපස්සට ඇදගෙන යන බලවේගය තියෙන්නේ කොහෙද ලොකුම බලවේගය? තමන්ගේම හිතේ තියෙන්නේ. හරි. ඒක වෙන කාගේවත් නෙවෙයි තමන්ගේම සිතේ ඒ බලවේගය තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේක ඉස්සරහට අරන් එන්න ඕනේ. හරිද? මෙන්න මේක ඉදිරියට අරගෙන එන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය කියන විදිහට තමන්ගේ කැමැත්ත ප්‍රබල කරගෙන තමන්ගේ අරමුණ ඉදිරියට ගන්න ඒ අරමුණට අදාළව වැඩ කරන නෙවෙයි වැඩ කෙරෙන තත්ත්වයට අපේ හිත හදන්න හරි? එහෙනම් කිසිම වෙනත් දෙයකට යට වෙන්නේ නැති ඉඳ යට වුණොත් ඊළඟ දවසේ යට වෙන්නේ නැති ඉඳ හදන්න ඕන. ආය දවසක මම පෙරදුනොත් ඊළඟ දවසේ පෙරදෙන්නේ නැති විදිහට හදන්න ඕනේ. හදා හදා හදාගෙන එයා කැමැත්ත වර්ධනය කරගන්න ඕනේ. හරිද? ගොඩාක් ගොඩාක් මේ මේ මානසික පුහුණුවක් මේක. හරිද? එහෙම කරාට පස්සේ දන්නවද? අපි මේ පාඩම් කරන්නේ මෙතන තියෙන ලොකුම ප්‍රතිලාභයක් තියෙනවා. ඊට පස්සේ අපි මේ අරමුණට වැඩ කරන්නේ මූණු එල්ලගෙන අයියෝ එපා වෙලා තියෙන්නේ අප්පෝ කිය මේ අර එපා වෙලා වැඩ කරනකොට හරියට තීන මිද්දේ තියෙනවා. තමන්ගේ අතුලෙන් නෙවෙයිනේ ඒ ඒ ප්‍රසාදයෙන් නෙවෙයිනේ කරන්නේ. එතකොට අපිට හරිය නිදිමත එනවා, එක එක පීඩාවල් එනවා, ඔළුව රිදෙනවා, බඩ අර මොනවද ગેස්ට්‍රයිටික්ස් හැදෙනවා, ඒ වගේ එක එක වෙනවා මේ ශරීරයට. ඒ වගේද කරන දේ කාර්යක්ෂම කෙරෙන්නේ නැහැ. ලෝකේ ජය ගන්න නම් අනිවාර්යෙන් තමන්ගේ හිත ජය ගන්න ඕනේ. ලෝකේ ජය ගන්න නම් හිත ජය ගන්න ඕනේ. හිත හිතට පරාජය වෙච්ච කෙනාට කවදාකවත් ඒ හිත පාවිච්චි කරලා ලෝකෙට ජය ගන්න බෑ. Tamanට ලෝකේ ජය ගන්න නම් හිත ජය ගන්න. ඉතින් අපේ පුතාලා ලොකු ලාභයක් මේක. මොකද මේක ලොකු තරංගයක් තියෙන ලෝකයක් මේක නේද ලංකාවම ගත්තා ලංකාවේ දරුවෝ අතර ලොකු තරංගයක් තියෙනවා ඒතර මේ තරංගය තියෙන අතරවාරයේදී හැම උපක්‍රමයක්ම පාවිච්චි කරන්න තමන්ට දිනන්න සමහර කට්ටිය හොඳ ටියුෂන් හොයාගෙන නේද? ඒ වගේ වෙන එක එක ඒවා කරපු අය නමුත් ඔය ඔක්කොම දරුවන්ට තියෙනවා තමන්ගේ ආපස්සට අදින බලවේගය. එයාත් එක තමයි මොකුත් කරන්න බෑ. හරි? එහෙනම් මොකද කරන්නේ? අර විදිහ අර විදිහ වැඩ පිළිවෙලක් ආරම්භ කරපු ගමන් තමන්ව ගොඩක් ඉහළට එනවා. හරි? ගොඩක් ඉහළට නම මොකද ගොඩාක් වැඩ කරන අනිත් එක ආය පුදුම සන්තෝෂකින් ඉන්නේ එහෙනම් උපරිම වශයෙන් කැමැත්ත උපදවා ගන්න ඕනේ. ඒ සඳහා දැන් දැන් ඔන්න දන්නවා දැන් කරන්න ඕන වැඩේ අපි අපිවම පිරික්සමින් ඒ කියන්නේ අපි අපිවම චෙක් කර කර චෙක් කර කර මොකද කරන්න ඕනේ? අදාළ තැනේදී තමන් අර පැත්තට යන විදිහට හදා ගන්නවා. පළවෙනි දවසේ පරිදුනා නම් දෙවෙනි දවසේ පරදින්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් අරගෙන විතරක්මදි ඒ කැමැත්ත හදන්න දැන් හදන කැමැත්ත පවත්ව ගන්න ඕනේ. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ ආවේ. හදන කැමැත්ත පවත්ව ගන්න කොහොමද කියලා. ඒක පවත්ව ගන්න අපි අර මෙනෙහි කරන එක හැමදාම කරන්න ඕනේ. ඒක ඒක ඒක අමතක වුණොත් ඔක්කොම ඉවරයි. ඒකින්ද අරමුණ මෙනෙහි කරන්න වෙලාවක් දාගන්න ඕනේ. ඒක මුළු ජීවිතේටම පුරුදු වෙන්න ඕන දෙයක්. අදත් අපි යම් යම් දැන් දැන් මේ ජීවිතේ ඉන්නකොටත් මට අරමුණ වෙනවනේ එක එක ආ දැන් මෙන්න මේ දේවල් ටික ඉක්මනට ඉගෙන ගත්තොත් හොඳයි. මේ දේවල් කරොත් හොඳයි කියලා එනවනේ මේ කාලේ. ඒක හිතුණට ආයෙ නැති වෙන හින්දාම මත් කරන්නේ. හැමදාම උදේට අරමුණක් අවශ්‍ය කාලෙට ඒ අරමුණ මෙනෙහි කරන නැගිට ගම. එකම වෙලාවක් දාගන්නේ එතකොට හැමදාම නැගිට ගම මතක් වෙනවා. අරමුණ මෙනෙහි කරන්න ඕනේ. හරි මේක පුරුදු වෙන්න ඕනේ. මේක පුරුදු වෙන්න අපි කතා වුණා ඉස්සෙල්ලාම සටහනක් හදාගමු කියලා chart එකක් කරනකම් කියලා කොහොමද පටන් ගන්න දවසේ ඉඳන් දිනේ දා ගන්නවා පටන් ගන්න දවසේ ඉඳන් දින ටික දා ගන්නවා දැන් හෙට නම් පටන් ගන්න හෙට දිනේ දාගෙන මේක කොලයක් හදා ගන්නවා කොලයක පල්ලෙහාට දින ටික දා ගන්නවා අරමුණ මෙනෙහි කිරීම කියලා ඊළඟ පීරුව තියාගන්න තියාගෙන උදේට හරියටම නැගිට ගමන් මේ ටික එක පොට්ටක් ඇස් දෙක පියාගෙන අද උඩට වෙලා හොඳට අරමුණ මෙනෙහි කරනවා උදේ නැගිට ගමන් මේක මෙනෙහි කරා නම් මොකද කරන්නේ? අර දිනේ ඉස්සරහින් හරියක් දා ගන්නවා. ඊළඟ දවසේ හරියක් දා ගන්නවා. මෙනෙහි කරන්න බැරි වෙලා ඔන්න දැන් මම මූණ හොදන වෙලාවේ නැත්තම් බස් එකේ ස්කූල් බස් එකේ යන වෙලාව තමයි මතක වෙනවා. ඒ ආධාරමුණ මෙනෙහි කරන්න බැරි වුණා. ඒ වෙලාවේ මස්තේ ගානේ පොඩ්ඩක් මෙනෙහි කරනවා. හැබැයි හරි දාන්නේ මතක් වුණ වෙලාවේ මෙනෙහි කරනවා. හැබැයි හරි දාන්නේ නැහැ. හරි. එතකොට එහෙනම් දැන් මොකද්ද මේ chart එකේ මොනවද හැදෙන්නේ සමහර දවස්වලට හරි සමහර දවස්වල වැරදි. ආයෙළඟ දවසක හරියක් ආයෙළඟ දවසක වැරද්දක්. එහෙමනේ නේද? එතකොට මේක අපි පොඩි තරඟයක් වගේ කරන්න කියලා අපේ දරුවන්ට මම කිව්වා. මම උත්සාහ කරනවා එක දිගට හරි 21ක් ගන්න. හරිද? එක දිගට හරි 21ක් ගන්න කොහොම හරි උත්සාහ කරන්න හරි 21ක් ආපු දවසක ඔය කොලේ ආරම්භ පොඩි කරලා ඉසි කළා දාන්න. ඇයි එහෙම කියන්නේ? එතකොට මොකද වෙලා තියෙන්නේ? පුරුදු වෙලා ඉවරයි. හරිද? හැබැයි එක දිගට වෙන්න ඕනේ. එක දවසක්වත් නැද වැරද්දක් වෙන්නේ නැති වෙන්න එක දිගට හරි විශ් එකක් ගන්න. ගත්තට පස්සේ මෙන්න මේක පුරුදු වෙලා ඉවරයි. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ඒක පුරුදු කරගන්න කියලා කිව්වා. එහෙම පුරුදු කරගත්ත ළමයි හැමදාම කැමැත්ත යාට වැඩි වෙනවා එන්න එන්න එන්න එන්න එන්න ආය නෙවෙයි උදේ නැගිටින්නෙත් මලක් වගේ නැගිට ගමන් මේක අර අපි ඉස්සරහදී කතා කරනවා තීන මිද්‍යාවෙන් කරගන්න විදිහ මේකත් එක විදිහක් තමයි තීන මිද්‍යාවෙන් කරගන්න. මේ ඒතර කම්මැල් එකම ඇති වෙන්නෙත් නෑ මලක් වගේ ජීවත් වෙන්නේ ඒකෙන් තමයි අරමුණට යන්න පුළුවන්. ඊළඟට අපි ඔකෙන් පස්සේ කතා කරා අරමුණට යන්න අපිට ලොකු මානසික ශක්තියක් හදාගන්න ඕනේ. මේවා ගැන ආය ආය කතා කරනවා නමුත් කියපු දේ කෙටියෙන් කියන්නේ මේ මානසික ශක්තිය කියන්නේ අපි ඉගෙන ගන්න ළමයෙකුට අදිෂ්ඨානය ඕනද නැද්ද? අදිෂ්ඨානය බලයක් වගේ හිතේ නැගලා එන්න. වීරය එන්න ඕනේ. සිහිය එන්න ඕනේ. ඉවසීම එන්න ඕනේ නේද? උපේක්ෂාව එන්න ඕනේ. මේ වගේ මනස දියුණු කරගන්න ඕනේ. හිතුවට විතරක් මදි. ඒකට අවශ්‍ය කරන අපි මොන හරි වැඩක් කරනවා නම් ඒකට ගැන හිතුවට විතරක් මදි. ඒ කරන්න අවශ්‍ය කරන උපකරණ හදාගන්න ඕනේ. ශක්තිමත් හිත තමයි මේ වැඩේ කරන්නේ. මේකට හිත ශක්තිමත් කරගන්න උපක්‍රමයක් කතා කරා ඒ තමයි බලන්න අදිෂ්ඨාන වීරය ඉවසීම ඔක්කොම වර්ධනය වෙන හැටි අපි මං කිව්වා දවසකට එක සැරයක් බුද්ධ වන්දනාව කරන්න කියලා. ඒකත් මේ අමතක කරනවා නම් මේ chart එකේ තව තීරුවක් විදිහට දාන්න කියලා බුද්ධ වන්දනාව කියලා දාලා කරේ නැත්නම් වැරද්දක් දාන්න දැන් ඔන්න තීරු දෙකයි. ඊළඟට අපි දැම්මා මේ බලන්න බුද්ධ වන්දනාව කරලා හැමෝම අපේ දරුවෝ දැඩි අදිෂ්ඨානකින් පන්සිල් සමාදන් වෙන්න ඕනේ. හරිද? මම කිසිම පුංචි සතෙක්වත් මරන්නේ නැහැ. ඇයි අපේ අපේ දරුවන්ට වැඩිහිටියන්ට වැඩිය මේ සත්ව කරුණාව තියෙනවා. නේද? හිතන්නේ චූටි මදුරු පැටියා පවා අපි මරන්න හදනකොට අපි මරන්න උත්සාහ කරනකොට දුවනවද නැද්ද? වේගෙන් යනවද නැද්ද? බය වෙලා යනවද නැද්ද? නේද? බලන්න කරපොත් එක්කම සිරප්පුවක් ගත්තාම එයා වේගෙන් දුවනවා. එහෙනම් මර බය දෙනද දුවන්නේ? එහෙනම් මේ සතා පුංචි උනාට මර බය හැදෙනවද නැද්ද? නේද? අර මහා භයානකම දැනෙනවා. එතකොට ඒ ආගේ පිටිපස්සෙන් පන්නලා ගිහිල්ලා අපි සිරප්පුවකින් ගහපුවාම ඇති වෙන නේද? චරු ගිහිල්ලා යාගේ මුළු ඇඟම පොඩි වෙලා අත් නටනවා, කකුල් නටනවා නේද? ඇයි අසරණ සත්වයේ පෙර කරපු පව් හින්දා අසරණ වෙලා ඉපදිලා තියෙන්නේ. ඒ වගේ සතෙකුට හිංසාවක් කරන්න හොඳ නෑ කවදාකවත්. එහෙනම් ප්‍රාණඝාතයක් කරන්නේ නෑ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නෑ, බොරු කියන්නේ නෑ සහ සුරාපානය කරන්නේ නෑ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. හරිද? ඒ අදිෂ්ඨානයක් අරගත්තට අපිට සම බොරු කියන ඒවා එහෙම සමහරවිට හරි අමාරුයි පාලනය කරගන්න. හරිද? ප්‍රාණඝාතයක් කරන එකක් වුණා දැන් බලන්න වෙනදාට මధుරයක් මරන්නේ නැතුව වෙනදාට මధుරයක් මරන ළමයා අද කනවටේ කැරකෙනකොට මරන්න නැතුව net එකක් දාගන්න හරි කොයිලයක් පත්තු කරගන්න හරි මොකක් හරි එකක් කරන්න බෑ නේද කනවටේ කැරකෙනකොට මරන්නේ නැතුව ඉන්නවනම් සිහියෙන් ඉන්න ඕනද නැද්ද මම පුංචි සතෙක්වත් මරන්නේ නෑ කියලා සිහියෙන් ඉන්න ඕන වීරයෙන් ඉන්න ඕනද නැද්ද අදිෂ්ඨානයෙන් ඉන්න ඕනද නැද්ද ඉවසීමෙන් ඉන්න ඕනද නැද්ද හරිද අන්න ඒ වගේ මේ සත්ත්ව ඝාතනයෙන් අයින් වෙලා ප්‍රහවණ ක්‍රමෙන් අයින් වෙලා ඒ වෙනදට ඒ වගේ වැරදි වැඩක් කරන එක නවත්ත ගන්න එයාට සිහියෙන් ඉන්න ඕනේ. වීරියෙන් ඉන්න ඕනේ. ඉවසීමෙන් ඉන්න ඕනේ. අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ. උපේක්ෂාවෙන් ඉන්න ඕනේ. නේද? මෛත්‍රියෙන් ඉන්න ඕනේ. එහෙම ඉන්න හැම වාරයකම ඒ විදිහට ඉන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවද නැද්ද? සිහියෙන් ඉන්න හැම වෙලේකම තමන්ගේ සිහිය වැඩි වෙනවා. අදිෂ්ඨාණයෙන් ඉන්න හැම වෙලෙම අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. තේරෙනවනේ ඒක මම කියන්න ඕනේ අපේ දුවලා පුතාලට. ඉවසීමෙන් ඉන්නකොට මොකක් හරි දෙයක් ගැන ඊට පස්සේ ඒ ඉවසීම පුරුදු වෙනවද නැද්ද? නේද? එහෙනම් ටික දවසක් යනකොට මේක පුරුදු වෙනවා කියන්නේ හිතේ ශක්තිය වැඩි වෙනවා කියන එක. එහෙනම් ඉවසීම වැඩි වෙනවා, අදිෂ්ඨානය වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, උපේක්ෂාව වැඩි වෙනවා, මෛත්‍රිය වැඩි වෙනවා මොනවා කරොත්ද? ටික දිගට පන්සිල් රැකෝ. හරිද? අනිත් එක පංචිල් රකින්න කෙනාට ලොකු පිනක් සිද්ධ වෙනවා. එයා දෙවියන්ට පින් දුන්නොත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ පහන්තිය දෙවි විභාගිත් වෙනකොට හරිද පහන්තිය තිය එක එක ඒවා කෝලම් කර කර දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න ඔය එක එක තැන් තැන් වල ගිහිල්ලා බාර වෙලා ඔය මොකුත් කරාට හරියන්නේ නැහැ. හරියන එකම ක්‍රමය තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. පින් දෙන්න ඕන දෙවියන්ට පින් දෙන්න නම් පින් තියෙන්න ඕනේ. පංචිල් රකින්න කෙනා ළඟ තියෙනවා මහා පිනක් දැන දෙනවා කොච්චරක්ද ආවාස ගයක් හදලා පූජා කරාට වඩා වැඩි පිනක් සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. එහෙනම් පින්වන්ත ළමයෙක් වෙනවා. දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබෙනවා මේ ළමයාට. හරිද? ඊළඟට දේශනා කළා තියෙනවා කිසිම නැකතක් බලන්න ඕනේ නැහැ කියලා. එහෙම එහෙම එහෙම කෙනෙකුට. පංචශීල දකින්නවා කියන්නේ සිත කය වචනේ ආරක්ෂා වෙනවා කියන එකනේ. සිත කය වචනේ ආරක්ෂා කරගෙන කරන වැඩක් තියෙනවා නම් ඒකට ඒ වගේ නැකතක් තවත් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. එහෙනම් අද කාලේ ළමයි දැකලා තියෙනවද? විභාගට යන්නේ නැකතට. හරි. ගෙදරින් පිට වෙන්න නැකතක් තියෙන්න ඕනේ යාලට. අන්න දැන් තියෙනවලු පිරිත් නූල් පිරිත් වතුර අනම්මන කඩවල විකුණන වෙන බ්‍රෑන්ඩඩ් ඒවා කියන්නේ. <laughs> ඒ වගේ තැනටපත් කරන්න හදන්නේ අපේ ළමයින්ව කිසි පෞරුෂයක් නැති නේද? අනුන් මත රඳා පවතින හරිද? පිරිත් කරපු පෑනුත් තියෙනවලු විකුණන්න ගන්න. ඉතින් ඒ වගේ අන්දානුකරණයට යන්නේ නැතුව පිරිත් නූලක් ගැට ගහ ගන්න ඕන ගැට ගහ ගන්න ඕන තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය අවදි කරගෙන හරි අපිට පුළුවන් මේ හිතේ තියෙන අධ්‍යාත්මික ගුණය අවදි කරගන්න ඔය පංචශීල රැකලා බලන්න ටික දවසක් පංචශීල රැකන අපේ පුතාලාට තේරෙයි මගේ හයිය වැඩි වෙන හැටි හරිද ඔන්න අද මම ඒ ටික කියලා දෙන්නම් පංචශීල රකින්නකොට ওই විදිහට ටික දවසක් රකින්නකොට ඔය මං කියන ගුණාංග වර්ධනය වෙනකොට අපිට ඒක දැනෙනවා. හරිද? දැනෙන්නේ පළවෙනි එක තමයි අර සමහර දවස් තියෙන වැඩ කරන්න බෑ සමහර දවස් තියෙන කිසි ප්‍රබෝධයක් නෑ නේද එහෙම නිකන් තියෙනවනේ ඈලි මෑලි ගති කියන්නේ කම්මැලි ගති අන්න ඒවා වෙනවා හරි ඒ විතරක් නෙවෙයි අපේ පුතාලටම හොයාගන්න බැරි අමෝතු සන්තෝෂකින් හිත පිරෙන්න පටන් ගන්නවා හරිද? හොයන්න බෑ මොකද්ද කියලා. හිත ඇතුලෙන්ම එන සතුටක් ඒක. ඒකට කියනවා ධර්මයේ ප්‍රමෝදය කියලා. හරි? ඒ සතුට හින්දා නිකන් මේ අර අපි කියන්නේ ගොඩක් නිකන් අර අපේ ළමයි කියන වචනයක් මම කියන අද නම් මාර ෆිට් එකක ඉන්නේ කියලා කියන්නේ වැඩක් කරන්න ගියාම කියන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. හැම වෙලේම නිකන් ඕන දෙයකට ලෑස්ති නිකන් ප්‍රබෝධමත් ගතියක් තියෙනවා ප්‍රමෝදයක් තියෙනවා ඇති. හරි. එතකොට අන්න එහෙම එකක් හිතට දැනෙනවා. වෙනද එහෙම එකක් වෙන්නේ ඔය මොකක් හරි හොඳ යාළුවෙක් හම්බුනහම නැත්නම් මොන හරි අපිට කැමති දෙයක් හම්බුනහම ඒ වගේ අඩුවෙන් වෙන්නේ. ඒකට මොන හරි හම්බෙන්න ඕනේ. නේද? ඒ වගේ සන්තෝෂෙන් ඉන්න වෙන මොන හරි හම්බෙන්න ඕනේ. ඒකට නිකන් සුබ පැතුම් ඕ නැහැ නැත්නම් වෙන මොනවා මොනවා හරි වෙන දෙයක් ඕන. බාහිර අයගේ බලපෑම ඒක වෙන්නේ. මේක එහෙම නැහැ කොහොමද මේ ගුණය කියලා හොයාගන්න බෑ. හරි? ඇතුළෙන්ම ලොකු හයියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙනකොට ටික ටික අවදි වෙන පටන් ගන්න තැන තමයි පංචශීලය. අවදි වෙනකොට අපේ දුවේ පුතේ අපේ දුවල පුතාට දැනෙයි ටිකක් තනි වෙනකොට. හරිද? අපි ඒක හරියනවද කියලා බලන්න චුට්ටක් තනි වෙන්න ඕනේ. හරි. කවුරුන් නැත් තැනකට ගිහිල්ලා චුට්ටක් කළා නිදහසේ ඉන්න මෙහෙම. එහෙම ඉන්නකොට වෙනදාට ඔන්න අරවා මේවා මතක් වෙන්න පටන් ගන්නවා නිකන් මේ ඔය එක්කෝ පරණ කියපු වචන එක්කෝ යාළුවෝ එක්කෝ නැත්තම් Taman කැමති දේවල් ඒවා මතක් වෙලා නිකන් දුකක් වගේ නිකන් මෙහෙම වුණා නම් හොඳයි වගේ එකක් තියෙනවා. නෑ මේ තනි වුණාම පොඩ්ඩක් තනි වුණාම මෙහෙම හුස්මක් පවා ගන්නකොට නිකන් ඒක කොහේ හරි තැනකදී තනි වුණා වුණත් ගැස්සකට අහු වෙලා තනි වුණා වුණත් ඒ ඉන්නකොට හුස්ම පවා තනිපයි වගේ නිකන්. හරිද? මේ ශරීරයේ සැහැල්ලු ගතියක්, හුස්මේ සනීප ගතියක් තියෙනවා. ශරීරය සැහැල්ලුයි. හරි බර ගතිය නැහැ. හරිද? හුඟාවක් නැත්තම් කොහොමද? වැඩක් කරද්දිත් හුඟාකාර කොහොමද ඒකන් ඉන්නේ? බෙල්ල කඩාගෙන වැටලා වගේ ඉන්නේ නේද? බරෙන් ඉන්නේ. ශරීරේ බර දැන් මෙහෙම ඉඳන් ඉන්න කෙනා නැගිටින්න ගියාම අර අර මයික අර වටනේ පාවිච්චි කරේ. අපි කියන්නේ අර මාර ෆිට් එකකින් ඉන්න කියන දවසට නිකන් ඉඳගෙන හිටිය කෙනා ඉක්මනට නැගිටිනවනේ. නේද? එහෙම නැති දවසට ඉඳගෙන ආ මේ හරි අමාරුයි. නැගිටින්නේ එතකොට අන්න ඒක එහෙම මේ අර ඇතුළෙන්ම තියෙනවා Tamanට වැඩක් කරන්න පුළුවන් කිසිම මේ දෙයකට හිත නිකන් නරක වෙන්නේ නැති බොහොම ලොකු ප්‍රමෝදමත් ගතිය ප්‍රබෝධමත් ස්වභාවය තියෙනවා ඕන දෙකට ලෑස්ති වගේ හරිද ඉතින් එහෙම අර මානසික ශක්තියක් ඒ අවදි වෙන්නේ අපේ අපේ මේක මේක මේක හුඟක් කට්ටියට අවදි කරගන්න අමාරුයි අවදි කරනවා කියන්නේ නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටව ගත්තා වගේ. හොඳ ශක්තිමත් කෙනෙක් ඉන්නවා. හොඳ කය ශක්තිමත් කෙනෙක් ඉන්නවා කියන්නේ. මෙයා ඉතින් බුදි. අපි මොන හරි වැඩක් කරන්න යන්නේ. මෙයා බුදි බුදි බුදි බුදි නැගිටින්නේ නැගිටින්නේ නැත්නම් වැඩ වැඩේ කරගන්න කොච්චර ඇඟ හයි වුණත් වැඩක් නැහැ. ඒ වගේ අපේ චිත්ත ශක්තිය තියෙනවා එයා නිදි. හුඟක් වෙලාට එයා නිදියන්නේම ඔන්න ඔය මේ වැරදි වැඩ කරන අයගේ ලෝභ, දේශ, මෝහ හැමුවේ අපේ චිත්ත ශක්තිය අවදි වෙන්නේ නැහැ. හරිද? එයාලා නිදි. එයාලගෙන් වැඩක් ගන්න බෑ ඒකට. අන්නේ නිදි වැදගෙන තියෙන අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න නම් පන්සිල් වලින් පටන් ගන්න ඕනේ. මම ඔය කියන ලක්ෂණ දවස් ගාණක් ඇතුළත අනිවාර්යයෙන්ම පහළ වෙනවා. හරිද? හිත දිහා බලාගෙන ඉන්න දවස් 10ක් 12ක් 15ක් එක දිගට එක දිගට හැබැයි සිල් රැකවත්. එතකොට සිල් රැකනවා කියන්නේ මොකද? අර කොටුවේ හැමදාම හරි 10ක් 15ක් එක දිගට තියෙනවා. හරිද? මම කිව්වා කලින් කියලා තින්දා කියන්නේ අර දැන් අරමුණ මෙනෙහි කිරීම තියෙනවා බුදුන් ඇඳීම තියෙනවා තව තීරු පහක් තියෙනවා මොනවද පන්ති හරි එතකොට ඒකේ එක දිගට කොටුවල හරි ටික වට්ටගෙන බලන්න දවස් 10ක් යන්නේත් නැහැ ඊට මෙහා අත්දකින්න මම මේ කියන මම මේ කියන ප්‍රමෝදය මොකද්ද කියලා අත්දකින්න හරිද ඒක අපේ හිතට ආහාරයක් වගේ හරියට නිකන් කෑමක් වගේ එක ඒක වින්දොත් ඒ ඒ ලස්සන සුවදායක සතුට වින්දොත් අපි කවුරු හරි අපේ හිත එතෙන්ටම වැටෙනවා. හරි ඒක මේ ඇත්තම සින්දුවක් අහනකොට සතුට වෙන්න තියෙන්නේ. නේද? හුඟක් අය පාඩම් කරලා ඉවරලා ටිකක් වෙලා යනකම් සින්දුවක් අහනවා නේද? මහන්සි ආරෙන්න කියලා සින්දුවක් අහනවානේ. සින්දුවක් අහනවා. ඒ වගේ ඒ ඒ වගේ ක්‍රමයකට සතුට වෙනවනේ අපි. නේද? ක්‍රීඩාවක් කරනවා, කම්පියුටර් ගේම් එකක් ගහනවා. ඕවත් කරන්න සතුට වෙන්නනේ. ඉතින් ඒවා එපා සතුට වෙන්න සින්දුව ඕනේ සතුට වෙන්න. නේද? ඒකට කෑම ඕනේ සතුට වෙන්න. එතකොට ඒ ඒ දේවල් වලින් සතුටු වෙනවට වැඩිය නැත්නම් යාළුවෝ ඕනේ සතුටු වෙන්න. නේද? යාළුවෝ හම්බුනම සතුටුයි. ඒ සැහැල්ලුයි. හ්ම් තමන්ගේ හිතට ගැළපෙන යාළුවෙක් යාළුවෝ කණ්ඩායමක් එක්ක අපි එකතු වෙලා කතා බහ කරගෙන ඕනේ. හොඳට සනීපයි. එතකොට කැමති අපි. ඒකට හරි කැමති. නේද? ඒ කැමති අය හිත සතුටු වෙන හින්දා. අපි හැම වෙලේම කැමති වෙන්නේ හිත සතුටු වෙන දෙයට. ඒ මොකුත් නැතුව. ඒ හැම දෙයකටම වැඩිය හිතේ සතුටක් එන්න පටන් ගන්නවා. හරිද? එතකොට අපේ හිත පිපිච්ච මලක් වගේ. හරි? හරිම ලස්සන හිතක්. එතකොට හරි සුවදායකයි ඉන්නේ පිපිච්ච මලක් වගේ කියන එකයි. අන්න එහෙම ඉන්න කෙනාට හරි ඉක්මනට පාඩම් හිටිනවා. හරි? මොන හරි වැඩක් කරන්න ගියාම වේගෙන් කරන්න පුළුවන් ලොකු ප්‍රතිඵලයක් තියෙන යන්තම් මොන හරි දෙයක් බලපාන ඇති හොඳට තේරෙනවා. හරි? ඒ ඒ අධ්‍යාත්මික ශක්තිය අවදි කරගත්ත කෙනෙකුට එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒක තව පොඩ ආක්‍රම තියෙන අවදි කරගන්න ඒක හැබැයි මොන ක්‍රමයේ කරත් ඒක ප්‍රබලව අවදි කරගන්න පටන් ගන්න තියෙන්නේ පංචශීලයෙන්. හරි? පංචශීල හැබැයි අඛණ්ඩව රකින්න. අඛණ්ඩව කියන්නේ එක දිගට කරන්න හරි. ඉතින් එහෙනම් ඔය අපේ chart එකේ පංචශීල ටික දාගන්න. ඉතින් එදා අපි ඉස්සෙල්ලාම කතා කරන දවසේ මම මෙච්චර එහාට කිව්වේ නෑ තමන්ගේ ශක්තිය අවදි කරගන්න කියලා. ඉතින් මේක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කොච්චර අවදි වුණාද කියලා බලා ගන්න ඕනේ. දැන් එතකොට අරමුණ අරමුණ ගොඩක් තදින් හදාගන්න. දැන් සෑහෙන දුරට ඔය ටික කරගත්තොත් කෙනෙක් සෑහෙන දුරට තමන්ගේ අරමුණට යන්න අවශ්‍ය කරන දේවල් සිද්ධ කරනවා. ඊළඟට අපි තව දෙයක් කතා කරා. මොකද ඊළඟ වැඩසටහනේදී අපි කතා කරපු දේවල් ටික කතා කරන්නේ නැහැ. සතියක් කරයක් සතියක්වත් තමයි කතා කරන්න ඕනේ. අලුත් දේවල් කතා කරන්න ඕනේ නේද? නමුත් මේ ටික මම ආයසරයක් ඇයි මේ දරුවන්ට ආය පැහැදිලි කරන්න මේ කියපු ටික කරනවා නම් නැවත අලුත් කරගන්න ඕනේ. හින්දා මේ වෙනකොටත් දැන් අත්දැකීම් ලැබපු අය ඇති මේ ශක්තියින් වර්ධනය කරගෙන ටික ටික ටික ටික ටික ටික. ඊළඟට අපි කතා වුණා අදිෂ්ඨානය වර්ධනය කරගන්න විශේෂ වැඩපිළිවෙලක් කරන්න ඕනේ කියලා. හරි. හැමදාම වැඩක් කරද්දී අදිෂ්ඨානයෙන් කරන්න ඕනේ කියලා කතා වුණා. බලන්න හුඟක් වෙලාවට අපේ ළමයි වැඩක් කරන්න පටන් ගන්න ඔහේ පටන් ගන්නවා. මම අපේ ළමයින්ගෙන් අහලා තියෙනවා පැයක් පාඩම් කරොත් කොච්චර වෙලාවක් පාඩම් කෙරලා තියෙද කියලා. හරි අපේ ළමයි ඉස්සරහම ළමයින්ගෙන් අපි අහනවා. ඔයා පැයක් පාඩම් කරොත් කොච්චර වෙලා පාඩම් කෙරිලා තියෙද කියලා. හුඟක් ළමයි කියන්නේ මොකද්ද? විනාඩි 30ක් හෝ 20ක් කියලා. අනිත් වෙලාව වටපිට බලපු ඒවා නිකන් හිටපු ඒවා ඇස් පියාගෙන හිටපු උඩ බලාගෙන හිටියවා බිම් බලාගෙන හිටියවා නැගිටලා ගිලා ආවිලා ඉඳගත් ඒවා ඔක්කොම අයින් කරපුවාම පැයක් කාලේ වෙන් කරන් තිබ්බනම් පාඩම් කරලා තියෙන්නේ පැය භාගයට අඩුයි මම ඉතින් ළමයින්ට කියනවා ඔයා කරන්න කලින් අත්ස්ථානයක් ගන්න රයිට් මම මම අද දැන් පැයක්නේ පැයට අඩුවෙන් ගන්න කමන්නේ විනාඩි 40ක් එක දිගට වැඩ කරලා තමයි පස්ස බලන්නේ නවතින්නේ. දැන් බලන්නකො විනාඩි 20ක් ඉතුරු වෙනවා. මෙයා එක දිගට විනාඩි 40 පාඩම් කරලා මං කිව්වා ඉතිරි ටිකේ තමන් කැමති දේක් කරන්න. ඒක අරිට වැඩිය හොඳද නැද්ද? අරක මොකද අර පුටුවේ ඉතින් ඉන්න ඕනේ පුටුවේත් ඉන්නවා නැගිටලා ගිහිල්ලා ආයෙනවා හැම වෙලෙම ඔළුවේ බරක් නේද? එහෙම ඔළුවේ බරක් තියාගෙන තමයි ඉන්නේ. අන්න ඒකද වැඩක් කරන්න ගියාම අපි ප්‍රමාණයක් හෝ කරන කාලයක් අරමුණු කරන්න ඕනේ. මෙච්චර වෙලාවක් කරන්න ඕන හරි නැත්නම් ප්‍රමාණයක් හරි මම මෙච්චර ප්‍රමාණයක් කළා තමයි නැගිටින්නේ නැත්නම් මෙච්චර කාලයක් මම මේ වැඩේ කළා තමයි කියලා ප්‍රමාණයක් හෝ කාලයක් හැම වෙලේම අදිස්ථාන කරන්න ඕනේ. මම ඕක කිව්වා නාන වෙලාවෙත් එහෙමයි. අපි යනවා මගේ රෙදි ටික හොදගෙන නා ගන්න ඕන කියලා. සමහර අය ඕක ඔළුවේ තියාගෙන ඔන්න දැන් කාමරෙන් රෙදි ටිකක් අරන් එළියට ගියා. යනකොට ඕන අර ඉස්සෙල්ලා වගේ රූප වාහිනියක මොකක් හරි දෙනක්ව අම්මා කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා ඔය මොකක් හරි දැන් මොකද කරන්නේ රෙදි ටික ගිහලා වතුර බේසනට දාලා ඇවිල්ලා ආන් අතන දැන් ඔහේම අපේ රේදි හොදන්නත් එපා ඉතින් නාන්නත් එපා ඉතින් ඔහොම කිය කිය කී කී කී ඔහේ ඉන්නවා නේද ඉතින් ඔහොම හිමින් ගිහිල්ලා අන්න ඒ රෙදි හොදන තැනකට නැත්නම් වොෂ්රූම් එකකට හරි කොහේ හරි තැනකට ගිහලා මේක හිමින් හොදලා එහාට මෙහාට වෙවි නේද හිමින් හිමින් හිමින් මේ වැඩේ කරගන්න යනවා පැය එකමාරක් දෙකක්වත් යනවා. හරි? එතකොට ඇත්තටම කියනවා නම් අදිෂ්ඨානයක් ගත්තොත් බලනවලුත් හරි මම පැයක් ඇතුළත මේ වැඩේ කරනවා කියලා අදිෂ්ඨාන කරලා කරන්න ඕන. දන්නවද? වෙනදාට වැඩිය තමන්ගේ හැම ඉරියව්වක්ම වේගවත්. ඇයි? පොඩි තරංගෙක ඉන්නේ. නේද? ඇයි ගත්ත අදිෂ්ඨානෙට කරලා ඉවර කරන්න ඕනේ. ඒක නිකන් පොඩි තරංගයක් වගේ. හරි මම මේ වෙලාවෙන් ඉස්සෙල්ලා ඉවර කරනවා. අපරාධය. හරිද? දැන් සබන් කෑල්ලක් කරන් සබන් ගන්නවා කියන්නේ ඉතින් අර හිමින් අරගෙන හිමින් මෙතෙන්ට හිමින් ගාලා අද එහෙම වුණාම මුළු ජීවිතේම මේ වගේ සමහර අයගේ හරිද හැම වෙලේම එයාලගේ ජීවිත නිකන් මම අර කියන්නේ ඒක නිකන් වැටිච්ච ජීවිත පුරුදු වුණාට පස්සේ එහෙම නෑ එයාට මෙයා මොකද කරන්නේ ඉක්මනට යනවා කියලා ඉක්මනට මේක කතා ඉක්මනට කරලා ඉක්මනට හදුවා අපි කියන්නේ කස කස කස ගාලා වැඩ වැඩ කරන වෙලාවට වැඩ නිකන් ඉන්නවා නිකන් හරි. වැඩ කරන්න එකයි නිකන් ඉන්න එකයි මිශ්‍ර කරගත්තොත් දෙකම නැහැ. ඒකින්ද අන්න එහෙම අදිස්ථාණයෙන් වැඩක් කරන්න කියලා අපි කියලා දුන්නා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? දැන් මේකත් අපි ගත්ත chart එකට. හරි. ඒකෙ උඩින් ලිව්වේ මොකක්ද? අදිස්ථාන කර වාර ගන්න කියලා. හරි. ඒ කියන්නේ මම අද දවසේ වැඩ හතරක් කරේ අදිස්ථාන කරලා. වෙනදා වගේ නෙවෙයි වෙනදා කවදාකවත් එහෙම කරේ නැහැ අදිෂ්ඨාන කරේ කාලයක් අදිෂ්ඨාන කරලා කරේ මම වෙනදාට මට උදේ නැගිටලා මුණ හොදගෙන පාසල් යන්න ලෑස්ති වෙන්න විනාඩි 45ක් නැත්තම් පැයක් යනවා කියන්නකො මම ආද නැගිටලා ඉක්මනට වෙලාව බැලුවා දැන් වෙනදාට කොහොමද කරන්නේ නැගිටවන්න ඕන වෙන මොකව හරි වань නේද නැගිටලත් ඇවිල්ලා නිකන් නිදි මරගාතේ වගේ කුස්සියේ පුටුවේ නිදි කර කර ඉන්නවා අම්මා තේක හදලා දෙනවා ඊට පස්සේ කම්මැලි දෙක තුනක් කරලා නේද අත් දිගෑරලා කකුල් දිගෑරලා නේද අර බලලු වගේ දැකලා තියෙන බලලු නැගිටිනකොට දැකලා තියෙන නැගිටින. ඒ වගේ අර ඉස්සිලා කම්මැලියක් නේ. ඒ වගේ කම්මැලියරලා හිමින් ගිහිල්ලා හිමින් රෙදියායන් කරලා හ්ම් ඉතින් ඕක හිමින් හිමින් එපා වෙලා වගේ කරපු ළමයට අනවත් පැයකටත් වැඩිය ලෑස්ති වෙන්න. මෙදා මොකද කරේ? උද්දේම අර අරමුණ මෙනෙහි කරලානේ අරමුණ මෙනෙහි කරලා බැලුව ඔරලෝස දෙයා 6යි මං 6යි 40 වෙනකොට ඉවර කරනවා. කියලා දැන් දැන් සටන් කරන්න පට කාත් එක්කද මේ සටන්? තමන්ගේ ඇතුලේ ඉන්නවනේ ආපස්සට දිනෙක කෙනා. අපි කිව්වා නේද? එයාත් එක්ක තමයි මේ සටන. හරි? තමන්ගේ ඇතුලේ ඉන්නවා ආපස්සට දිනෙක කෙනා. ඉතින් පොඩි ගේම් එකක් වගේ මේක හරියට නිකන් අපේ දරුවන්ට. හරි හා බලමුකෝ. හ්ම්. බලමුකෝ එයාත් දිනන්නේ මන්ද දිනන්නේ කියලා. අන්න එහෙම එහෙම දැනගෙනම අපි මොකද කරන්නේ මේ මේ විදිහට අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරලා දැන් එතකොට අම්මා බලනවා ළමයා මොකද මේ වෙනද වගේ නෙවෙයි. වෙනද වගේ නෙවෙයි මෙයා වේගෙන් වැඩ කරන බලාන් ඉන්න ලස්සනයි. උදේම නැගිට ගමන් ඒ වගේ ක්‍රියාශීලී නම් ඒ ක්‍රියාශීලී විදිහට අපි පුරුදුනොත් දන්නවද? ඒක හරි ලස්සන ජීවිතයක් එතකොට නේද? හ්ම්. නිකන් වැටි වැටි ඉන්න ජීවිතයක් වගේ නෙවෙයි. හැම වෙලේම සන්තෝෂයෙන් වැඩ කරන්නේ, හැම වෙලේම ක්‍රියාශීලී, හැම වෙලේම ආදර්ශ සම්පන්න ලස්සන ජීවිතයක් ඒක. මම අපේ දරුවන්ට කියන්නේ වගේ ලස්සන ජීවිතයක් හදාගන්න. හ්ම්. හොඳයි එහෙනම් අදිස්ත්‍රාණ කරන්න ඕනේ. එහෙම අදිස්ත්‍රාණ කරලා ක්‍රියා ක්‍රියාත්මක කිරීම හතරක් කරා නම් එදා දවසේ chart එකේ හතර අදිස්ත්‍රාණ කරපු වාර ගාන කියලා තියෙනවා හතරයි කියලා. මතකයි? 3යි, 2යි, 5යි ඔය විදිහට දානවා දැන්. ඔකත් හැමදාම දාන්න වෙන්නේ නැහැ. හරි වැඩේ තමයි වෙන්නේ. ටික දවසක් යනකොට ඉලක්කම වැඩි වෙනවා. 7යි, අද 8යි බලනකොට මොකද වෙලා තියෙන්නේ? මෙයාට දැන් අදිස්ත්‍රාණ කරපු වාර ගාන මතක නැහැ. ඇයි ඒ? පුරුදු වෙලා හැම වෙලක් කරන්න ඉස්සෙල්ලම ඔල්ලෝස බල අදිස්ථාන කරන එක ජීවිත පුරුද්දක් කරනවා හරිද අදිස්ථාන කරපු වාර ගාන මතක නැති තත්ත්වයටපත් වුණා නම් එදාට මොකද්ද කරන්න ඕන අර තීරුව අයින් කරන්න පුළුවන් හරිද ඒ තීරුව අයින් කරන්න පුළුවන් දැන් අපි අදිස්ථානේ වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ හරි හොඳයි දැන් අපි ඔය ටික තමයි මේ වෙනකන් කතා කරලා තිබ්බේ නමුත් අද අපි තව පොඩි දෙයක් එකතු කරගන්නවා පුංචි පුංචි පරීක්ෂණයක් කරන වැඩක් එකතු කරගන්න හදන ඊළඟ දවසේ අපිට තීන මිද්දේ ගැන කතා කරන්න තියෙනවා ඒක අයින් කරන විදිහක් ගැන නැත්නම් ඒකේ ලක්ෂණ ගැන කතා කරන්න තියෙනවා හරි හැමෝම බලන්න මෙන්න මේ පරීක්ෂණය කරන්න සතියකට සැරයක් දෙකක් විතරක්වත් මේ කරන්න දෙතරයක් විතර කරත් කමන්නේ මේක අපේ හිත පිළිබඳ දැන් අපි අසනීප වෙලා ඉන්න දෙමාපියෝ ඉන්නවා නම් එයාලා සතියේ සැරයක් ලේ චෙක් කරගන්නවා ඒක ඒක චෙක් කරනවානේ ඒ වගේ මේ අරමුණට යන්න මගේ කොහොමද දැන් අදිස්ථාණයෙන් වැඩ කරන්න පුළුවන් වෙලාවේ தත්ත්වය කොහොමද කියලා බලාගන්න පොඩි පරීක්ෂණයක් කරන්න ඕනේ. හරිද? ඒ පරීක්ෂණය කරන්නේ මෙහෙමයි. මේ ගොඩාක් කැමතිත් නැති ගොඩාක් අකමැතිත් නැති විෂයක පොතක් ගන්න ඕනේ. හරිද? ගොඩාක් කැමතිත් නැති අකමැතිත් නැති විෂයක පොතක් ගන්න. කැමති මේකක් ගන්නත් එපා අකමැති මේකක් ගන්නත් එපා මධ්‍යස්ථයව තියෙනවනේ අරගෙන මෙහෙම මේසයක් උඩින් තියාගන්න තියාගෙන ඔරලෝසුවක් ළඟ තියාගන්න නැත්නම් වෙලාව මයින්ඩ් පුළුවන් උපකරණයක් ෆෝන් එකක් හරි මොකක් හරි ළඟ තියාගන්න ඕනේ ළඟ තියාගෙන හොඳට කෙලින් ඉඳ ගන්න මෙහෙම කෙලින් ඉඳ ගන්න හරි කෙලින් ඉඳගෙන එක දිගට මේ පොතේ පාඩම නැත්නම් මේ පොතේ මේ පොතේ හිත යොමු කරගෙන බලාගෙන යනවා දැන් වෙලාවම අයිනවා හරිද දැන් මේ ඉරියව්වෙන් ඉන්නේ. මේ ඉරියව්ව ඉඳගෙන කරගෙන යනකොට අපිට මේ ඉරියව්වේ ඉරියව්ව වෙනස් වෙනාට ප්‍රශ්නයක් නැහැ කියලා මේ අතර හැරෙන්න එපා මේ අතර හැරෙන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. මේක කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් එන වෙලාවක් එනවා. එක්කෝ වැඩේ දැන් මේ හිටියට මෙහෙම එක්ක මේ ඉරියව්ව නිකන් ඇඳේ ඉන්න ඉරියව්ව වගේ ටික ටික කකුල් දිග ඇරලා මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා අන්න එහෙම වෙන්න පටන් ගන්නවා. හරිද? එහෙම වුණොත් අන්න ඒ වෙලා. ඒ ඒ මොකද්ද ඒ මේ වැඩේට ප්‍රතිවිරුද්ධ බලවේගය ක්‍රියාත්මකයි. මාව යට කරගෙන ගිහලා. එහෙනම් ඒ කියන්නේ මේ මේ මේ ගල්ගෙඩිය වගේ මෙහෙම ඉඳලා චුට්ටක්වත් අතක්වත් හොල්ලන්නේ නැතුව නෙවෙයි. එහෙම නෙවෙයි මේ අර නිදිය නිරියවට හැරෙන්න යනවා නම් හින්ද දෙන්නද. එහෙම නැත්තම් මෙන්න මේවත් බෑ. අත ඉස්සිලා මේ මේ ඔළුවට මුක්කුවක් තියන්න ආවොත්. මෙතෙන්ට මුක්කුවක් තිබුණා. මෙතෙන්ට තිබ්බොත්. මෙතෙන්ට තිබ්බොත්. දැන් දෙකටම තිබ්බොත්. ඔළුව පාත් වුණොත් මෙහෙම. අන්න ඒවා නොකර ඉන්න නොකර මේක කරන්න පුළුවන් වෙලාවමයි. හරිද? එහෙම නැත්තම් නැගිටලා යන්න උනොත්. මේක කරගෙන යනකොට නැගිටලා යන්න වෙනවා දැන් දැන් ඇති. දැන් බෑම කියලා හිතලා නැගිටලා යන්න වෙනවා. හරිද? එක්කෝ මෙතනින් නැගිටලා යන්න ඕනේ. එහෙම නැත්තම් අර වගේ අද ඉරියව්වකට යන්න ඕනේ. එහෙම නැත්තම් ඔළුව බර වෙන්න ඕනේ. නැත්තම් මේ ඉරියව්ව ඉතින් මෙහෙම මාරු කර කර එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. අර අර ඉරියව්වට යන බැනි දින පැත්තට බර වෙන්න බෑ. ඔළුවට අත තියන්න ඔළුවට අත තියලා ඔළුවට බර දෙන්න බෑ. අන්න ඒ වගේ මොකක් හරි එකක් වෙනවා නම් වෙනවා නම් දැන් ඉවසන්න බැයි නම් අන්න ඒ වෙලාවේ වෙලා කීයද කියලා බලන්න. නැත්තම් නැගිටලා යන්න ඕනේ. ඉන්න බැරුව. එන්න එතකොට වෙලාවක් කීයද කියලා බලන්න. අන්න ඒක තමයි අපේ අදිෂ්ඨානයක් අරගෙන යන්න පුළුවන් සීමාව. හරිද? ඒ කියන්නේ යමකට අවධානයෙන් ඉන්න පුළුවන් දැනට මට පුළුවන් මගේ සීමාව මගේ අපි ඒකට කියමුකෝ ලකුණු ගන්න කියලා. ඒක තමයි මගේ ස්කෝර එක. හරිද? ඉතින් ඔක මයින්කොට සමහරලාට විනාඩි 16යි 17යි 18යි හරිද? එතකොට හැම සතියෙම මේක මොකද වෙන්න ඕන? අර අදිෂ්ඨානයෙන් වැඩ කරලා පුරුදු කරනවා නම් සාමාන්‍ය දවසේ හරිද? අපි මොන හදයක් අර ඔළුව බලම කරනවා කිව්වේ? එහෙම කරනවා නම් සතියකට සැරයක් වගේ මේ මේ පරීක්ෂණය කරලා බලන්න දවස ගානේ මේක වැඩි වෙලා තියේවි හරිද එතකොට මේ මේ ටික අරගෙන මේ ටික මේක මේක මේ ටික කොහේ තැනක ලකුණු කරලා තියාගෙන ප්‍රස්ථාරයක් අඳින්න ඕන අපේ දරුවෝ හරිද අපි දවස් 3කට 4කට සැරයක් මේක කරන්න කියලා දින ගාන දාලා කරපු දවසේ මෙච්චරයි මගේ කාලේ මේ දිනේ මේ දින අද 15යි ඊට පස්සේ දින 3ක් එහා මේ පැත්තට දින ගාන මේ පැත්තට කාලය කාලය සහ දින ගාන කියලා අරගෙන මොකද කරන්නේ පොඩි graph එකක් අඳින්න. හරිද? එතකොට මේක අඩු වෙනවද වැඩි වෙනවද කියලා හොඳට තේරෙයි. හරිද? ඒක ගැන අපි ඊළඟ දවසේ තව සාකච්ඡා කරමු. මේ වගේ ක්‍රමානුකූලව තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගන්න වැඩපිළිවෙලා අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ දරුවෝ කවදාකවත් පරදින්නේ නැහැ. හරිද? දෙමාපිය උදව් කරන්න ඕනේ මම දෙමාපියන්ට දෙන අවවාදය තමයි මේක නීතියක් කරන්න බෑ ළමයින්ට මේක අහගෙන හිටියද කොහොමද දැන් chart එක ඇඳද කියලා එහෙම තමයි. හරි මේ වැඩ කෙරෙන්න ඕනේ. Tamangeම කැමැත්තෙන් කරන්න ආදරයෙන් මඟ පෙන්වන්න ඕනේ. හරි මෙහෙනවා. කොයි ඉන්න බලන්න ගල්ගෙඩිය වගේ ඉන්න ගල්ගෙඩිය වගේ ඉඳන් පාඩම් කරනවා. එහෙම මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අතුලාන්ත කැමැත්තයි මේ මනින්නේ. අපේ දෙමාපියෝ මතක තියාගන්න ඕනේ මේක නීති දාලා කරන්න ඕන එක නෙවෙයි මේක ළමයින්ට හොඳින් කියලා දීලා අතුලාන්තයෙන්ම කෙර වෙන தත්ත්වයටපත් කරන්න කියලා දීම විතරයි කරන්න ඕනේ. එහෙම නැතුව ඇතුළ ගැන හිතන්න මේක නීතියෙන් chart එක අන්දලා හරියන්නේ නැහැ. ගල්ගිඩිය වගේ ඉඳිලා නෙවෙයි මේ කරන්නේ නේද? ඇතුළාන්ත කැමැත්තෙන් තමයි මේකට ඉන්න ඕනේ. එතකොට තමයි එයාට ඒ වැඩේ කරන්න පුළුවන්. ඔතේ. ඉතින් අපි කියලා දුන්න ඔක්කොම කෙරෙන தත්ත්වයට ළමයාපත් කරන්න අරමුණ මෙනෙහි කරන්න කියලා බල කරලා කෝටුවක් අරගෙන දැන් මෙනෙහි කරන අරමුණ කියලා ඇඳේ ඉඳලා මෙනෙහි කරවන්න යන්න එපා මේක අහන් ඉඳලා. එතකොට මේක විනාශ වෙනවා. මේ ක්‍රමයේ අපි මේ ළමයින්ට මේ කියලා දෙන ක්‍රමේ විනාශ වෙනවා. මේ සඳහා උපදෙස් දෙනවා නම් හැමදෙම අපේම දෙන්න ඕන ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් විතරයි. හරි. හොඳයි. එහෙනම් අපේ අවධානයෙන් වැඩ කරන්න පුළුවන් graph එක නැත්නම් ඒ වගුව අඳින හැටි ගැන ඊළඟ දවසේ ආය සාකච්ඡා කරමු තීන මිද්‍යත් එක්ක. ඒ සඳහා ඉදිරි තබා ගන්න අද දවසේ වැඩ කරන අපි මෙතනින් නිමාවටපත් කරනවා. අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරනවා. රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ශ්‍රේෂ්ඨ දරු පරපුරක් බවට පත් වෙන්නේ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් බවට පත් වෙන්න තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන දෙමව්පියන්ගේ ජීවිත සාර්ථක කරගෙන මේ රටට අවශ්‍ය කරන මහා උගතුන් බවට පත් වෙන්න මහා වියතුන් බවට පත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.